මොකද හේතුව ලෝකයේ පින්වතුනි විවිධ විදිහට ධර්ම දේශනා කරන අය ඉන්නවා. ලෝකයේ අයට යම් කිසි විදිහකින් වැරදි වලට වැරදි වලින් අත්මුදවන්න කියලා දෙන අය ඉන්නවා. බොහෝ සෙයින් ඉන්නවා සමාජයේ. අද බොහෝ සෙයින් සමාජයේ තියෙන එවැනි විදිහට ධර්මයක් කියන ගතිය. නමුත් මේ ආධ්‍යාත්මය දියුණු කරන්න ඕනෑයි කියන හැඟීමකින් ආපු අයට ශාසනයට යොමු වෙච්ච අයට එක්ක පැවිදි වීමෙන් හෝ නැත්නම් ගිහි ජීවිතය ගත කිරීමෙන් හෝ එහෙම යොමු වෙච්ච අයට අවශ්‍ය ප්‍රතිපදාවන් අවශ්‍ය ධර්ම පරයයන් හිතන්න ඕන විදිය අද ගොඩාක් ඇහෙනවා අඩුයි. අද අපි ජීවිතේ ජීවත් වෙන තැනදී මොන විදිහකට අපට අදාළ ලෝකයේ සතුටක් ලබන්න අපි කටයුතු කරමින් නම් ජීවිතය ගත කරන්නේ. ඒක පින්වතුනි අර සාමාන්‍යයෙන් ලෝකේ කාමයේ හොයන මිනිසුන්ගේ ගතිය ඒ ස්වභාවය අතික්‍රමණය කරලා නැහැ. කරුණ විතරයි වෙනස් තියෙන්නේ. දැන් ලෝකයේ කෙනෙක් හොයනවා ලොකුවට මුදල් හොයන්න. කාමයේ භුක්ති විඳින්න. සමාජයේ සාධාරණ අසාධාරණ එක අසාධාරණේ පිටු දැකලා සාධාරණේ ජීවත් වෙන්න. මොනහරි ඔය විදිහට ලෝකේ ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඒ විදිහට මේ ශාසනයට ඇවිදිල්ලත් ක්‍රමයේ වෙනස්. කාමයේ සිව්පසේ වෙන්න පුළුවන්. කාමයේ තව මොනහරි වෙන්න පුළුවන්. ඒ කාමයේ හොයනවා. ඒ කාමයන් ජීවත් වෙන්න කටයුතු කරනවා. ඊළඟට අපි අදහසටම කොටු වෙලා ලෝකයේ තුල සාධාරණයෙන් ජීවත් වෙන්න අසාධාරණ ඉක්මවන්න කියන හැඟීම පමණක් පාදක වෙලා ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. එහෙම ඉන්න ජීවිත තුල ඇත්තටම ඒ ජීවිත හරියන්නේ යහපත් ලෝකයේ පාලනය කරනවා කියන කාරණාවට විතරයි. සැබෑවටම සත්‍ය වෙන ධර්මය කියන කාරණාවට එවැනි චින්තනයක් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා සැබෑවටම ධර්මය හොයන කෙනෙකුට ජීවිතය ගත කළ යුතු ආකාරය පිළිබඳව මම ඔබට අංගුත්තර නිකාය එක පොත් වහන්සේ තුල තියෙන තිකනිපාතේ සූත්‍රයක් ඇසුරු කරගෙන ආදිපති අධිපති ක්‍රම කරගන්න ආකාරය පිළිබඳව තියෙන දේශනාවක් එකෙන් තමාව දමනය කරගන්න වීරිය කරන්න ආධ්‍යාත්මය දියුණුවෙන්න්න උපකාරණ දේශනාවක් මංගබට පැහැදිලි කරලා දෙන්න දහස් කරනවා.